ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ කොළඹ කිරුළුපන පොල්හේන්ගොඩ රතන අරුම විහාරාධිපති අමරපුර බ්‍රහ්ම වංශාභි දජ ශ්‍රී සද්ධම්ම යුක්තික මහනිකායේ අනුනායක කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති අතිපූජ්‍ය නරවැල්පිට රතනපාල නායක ස්වාමීන් වහන්සේ මිය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 අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 සංයමේන ධමේන ච දීපං කෛරාත මේධාවි යන්නෝ ඝෝනාබි කීරති ශ්‍රද්ධා කාරුණික පින්නතුනි පොසොම් පොහෝ දිනේ නිමිතිකටගෙන පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන අවස්ථාව මේ සඳහා මම අද දින මාතෘකා වශයෙන් යොදාගත්තේ ධම්මපදයේ අප්පමාද වර්ගයේ සඳහන් වෙන ගාථාවක් ධම්මපදයේ කියලා කියන්නේ පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ තවත් තවත් එක ග්‍රන්ථයක් තමයි ධම්මපදයේ. ධම්මපදයේ වර්ග 26ක් ගාථා 423ක් ආදී වශයෙන් සඳහන් වෙනවා. මේ ධම්මපදය සිංහල බෞද්ධ සාහිත්‍යයේ ඊටාම වටිනා ග්‍රන්ථයක්. ඒ වාගේම සිංහල සාහිත්‍යයටත් මේ ධම්මපදයේන කතාවන් අනන්ත අප්‍රමාණාකාරයෙන් වස්තු විසේ කරගෙන විවිධ ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. ධම්මපදයේ වෙනුවෙන්ම ලියවුණු ග්‍රන්ථය තමයි ධම්මපදට්ට කතාව. මේ ධම්මපදට්ට කතාව ආශ්‍රය කරගෙන ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්ම රතනාවලිය නැමැති අගනාම වටිනාම ග්‍රන්ථ රත්නයක් රචනා කළා. ඒක සිංහල සාහිත්‍යයේ නෑ ඊටාම වටිනා ග්‍රන්ථයක්. ඉතින් මම අද ගාථා වශයෙන් මාතෘකා වශයෙන් යොදාගත්තු ගාථාවේ සරල අදහස පළමුවෙන් මතක් කළොත් උත්හානීන උත්හානීන කියන්නේ උත්සාහයෙන්ද ඒ වාගේම අප්‍රමාදේන නොපමා බැවින්ද ඒ කියන්නේ සෑම මැඩකම නොපමා බව විශේෂයෙන්ම කුසල් දහම් වල නොපමා බව. ඒ වාගේම සංයමේන කය වචනය කියන දොරටු දෙකේ සංවරය. ඒ වාගේම දමේන දමේන කියන්නේ අස්කං නාසාදී පංච ඉන්ද්‍රියං රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු වලින් වහල් වෙන්නේ නැතුව দমনය කර ගැනීමට කියනවා දම දමේන කියලා. ඒ වාගේම මේධාවී කියන කියන්නේ නුවණ තියෙන පුජ්‍යලය. ඒ කියන්නේ නුවණ තියෙන පුජ්‍යලය කියලා මෙතන සඳහන් වෙන්නේ රහතන් වහන්සේ පින්නතුනි. ඒ වාගේම යන්නෝබෝ ඕගෝ නාභි කීරති කෙලෙස් කඩ පහරට හසු නොවී උතුම් වූ රහත් ඵලයට පත්වෙන බව තමයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ. ඒ අනුව කල්පනා කරලා බැලුවම ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ චුල්ල පන්තක කියන හාමුදුරු අරඹය. ලෝතර බුදුරජාණන් වහන්සේ දවස රජගහ නුවර මහා ධන සිටුකුලයක් තිබුණා. මේ මහදන සිටුකොලයාගේ ගෙදර දුවක් හිටියා ඊටාම රූප සම්පන්නයි මේ දුව ආරක්ෂා කර ගැනීම සඳහා මේ සිටුවරයා ඊටාම අඳනා මතුමහල් තලයක් හදලා ඒ මතුමහල් තලයේ උඩම මහන් තලයේ මහල් මහලේ තමයි මේ තමාගේ දියණිය රඳවල තිබුණේ. මෙන්න මෙහෙම ඉන්නකොට මේ දුව ඒ සිටුගෙදර වාසය කරන ලද ගෙවල් වල වැඩටයිම ආපු තරුණ ළමයෙක් එක්ක සහසම්බන්ධතාව පවත්වලා මේ සහසම්බන්ධතාව නිසාම මේ සිටුකොමරිය කල්පනා කරනවා මේ තරුණයත් එක්ක පැනල යන්න ඕනේ කියලා. පැනල යන්න ඕනේ කියලා කල්පනා කරලා Tamanට අවශ්‍ය කරන බඩු මුට්ටු, රසීදී රත්තරන් බඩු, ඒ වගේම ඇඳුම් පැළඳුම් ආදී ඒව අරගෙන මේ දෙන්න මොකද කරන්නේ පැනලා ගිහිල්ලා ඊටාම ඈත දුෂ්කර පළාතක එදිනෙදා වැඩ කටයුතු කරගෙන බොහෝම අමාරුවෙන් දුකසේ කාලය ගත කරනවා. මෙන්න මෙහෙම කාලය ගත කරනකොට මේ සුටු කුමරියට දරුවෙක් හම්බ වෙන්න සූදානම් වෙනවා. සාමාන්‍ය සිරිත තමයි කාන්තාවකට ළමයෙක් හම්බ වෙන්න සූදානම් වුණාම ලැබෙන්න වුණාම ඒ කාන්තාවට ඊටාම අවශ්‍ය වෙනවා තමන්ගේ ආදරණීය මෑණියන්ගේ සේවනය. මෑණියන්ගේ උපකාර අවශ්‍ය කරන නිසා මේ සිටුකුමරිය තමන්ගේ සාමි පුරුෂයාට කියනවා දැන් මට ගමේක් හම් වෙන්නේ ළඟයි මට අම්මා ගාවට යන්න ඕන තාත්තා ගාවට යන්න ඕන කියලා. අර සාමි පුරුෂයා කියනවා අපි අම්මා තාත්තා ගාවට ගියොත් මට ගහලා මරාවි. ඒ නිසා මට යන්න බෑ කියනවා. නැවත නැවත නැවත නැවත ඇවිටිලි කරනවා. කොච්චර කතා කරත් කොච්චර කිව්වත් මේ සාමි පුරුෂයා මේ යාමට කැමති වෙන්නේ නැහැ. කැමතුනේ නැති වුණාම මේ බිරිඳ කල්පනා කරනවා. නෑ මම යන්න ඕන. අම්මලා තාත්තලා ගුරුවරු ඒ කියන වැඩිහිටියෝ දරුවෝ මොන වරද කරත් ඒ කරන ලද වැරදි වලට සමාව දෙනවා. ඒ අම්මලාගේ හැටි. තාත්තලාගේ හැටි ගුරුවරුන්ගේ හැටි කියලා මේ සිටු කුමරිය කල්පනා කරලා සාමි පුරුෂයා වැඩකට පළකට යනකන් ඉඳලා මේ සිටු කුමරිය මොකද කරන්නේ? gedara තියෙන බඩු මුට්ටු ආදී ඊටාම පිළිවෙලකට සකස් කරලා ඒව තැම්පත් කරලා අසල gedara කෙනෙකුට කියනවා මම මගේ gedarට ගියයි කියලා සාමි පුරුෂයාට කියන්නේ කියලා මේ සිටු කුමරිය gedarin නික්බිලා යනවා. බලන්න පින්නතුණු වැදගත්ම පණිවිඩයක් අපිට දෙනවාද සමාධි. මේ සිටුකොමරිය gederin පිටත් වෙන්න කලින් සියලුම බඩු මුට්ටු මනාව පිළියෙල කරලා තැම්පත් කරලා සකස් කරලා තමයි පිටත් වුනේ. ඒ වගේම අසල් වැසි කාන්තාවකටත් කියනවා මම අම්මා තාත්තා ගාවට ගියා කියන්න කියලා. එහෙනම් මේ පින්නතුන්ට හොඳ පණිවිඩයක් දෙනවා. සෑම වෙලාවෙම තමන්ගේ gederin පිට වෙනකොට එහෙම නැත්නම් නිදාගත්තු ඇඳෙන් බහිනකොට නිදාගත්තු ඇඳ ඇතිරිලි සකස් කරගන්න නිදාගත්තු කාමරේ සකස් කරගන්න බඩු මුට්ටු පිළියෙල කරන්න gederin එළියට බහැලා යනකොට gedara තියෙන බඩු මුට්ටු මනාව සකස් කරලා පිළියෙල කරලා හොඳට දොරවල් වහලා කියලා Tamanට විශ්වාසවන්තමයට යන්නේන ගමන විස්තර ආදී ප්‍රකාශ කරලා පිටත් වෙන්න ඕන කියන ඊටාම වැදගත් පණිවිඩය මේ අයට ගන්න පුළුවන්. ඒ පාර මෙහෙම යනකොට මේ කාන්තාවට මොකද වෙන්නේ මහා මාර්ගයේදී ළමෙක් හම්බ වෙනවා. ළමෙක් හම්බ වුණාම සාමිපුරුෂයා කියනවා අපි දැන් ගමන පිටත් උනේ යන්න ගියේ මේ දරුව හම්බ වෙන්නේනේ. මේ දරුව දැන් ලැබිලා ඉවරයි ඒ නිසා ආපහු යන්න ඕනේ නෑ. එහෙනම් අපි ආපහු අපේ ගෙදරට යන් කියලා ඒ තමන්ගේ කුමාරිකාවත් එහෙම නැත්නම් බිරිඳත් එකතු කරගෙන දරුවත් එක්ක තමන්ගේ නිවසට යනවා. මෙන්න මේ ඉපදුණු පුතාට කියනවා පන්තක කියලා නම දානවා. පින්නතුනි පන්ත කියන්නේ මාර්ගය. මාර්ගයේ ඉපදුණු නිසා මහා මගදී ඉපදුණු නිසා මේ කුමාරයාට නම තිබ්ව පන්තක. ඒ වගේම දෙවෙනි වරටත් දරුවෙක් ලැබෙන්න උනා දෙවෙනි වරටත් දරුවෙක් ලැබෙන්න උනාම මේ අම් අර කියන ආකාරයටම gederin පිට වෙලා යනවා සාමියට හොරේ සාමියාගේ මේ වැඩේ කෙරෙන්නේ නැහැ සාමියට හොරින් යන්න ඕනේ කියලා පිටත් වෙනවා. ඒ යන අතරෙදිත් මගේදී දරුවෙක් හම් වෙනවා. ඒ දරුවටත් තියෙනවා මොකද්ද? පන්තක කියලා පින්නතුනි. පාර පන්තක කියලා කිව්වම දැන් පන්තකල දෙන්නේ. දෙන්න හඳුනා ගන්න විශේෂණ පදයක් යොදනවා. ඉස්තර වෙලා ඉපදුණු දරුවට කිව්වා මහා පන්තක කියලා. දෙවෙනි දරුවට කියනවා නම චුල්ල පන්තක කියලා. මෙහෙම චුල්ල පන්තක කියලා කිව්වම මෙහෙම ඉන්න අතර මේ දරුවෝ ඉතින් කුඩා දරුවෝ අල්ලපු ගෙවල් වල අයත් එක්ක බොහොම හොඳට සෙල්ලම් කරනවා විහිළු තහළු කරනවා ක්‍රීඩා කරනවා එක එක දේවල් කතා බහ කරනකොට මේ දරුවන්ට ඇහෙනවත් ඒ අනිත් දරුවෝ කියනවා අපේ නැන්දා අපේ මාමා අපේ බාප්පා අපේ කුඩම්මා අපේ ආච්චි අපේ සීයා මේ විවිධ නෑකම් කියනවා පින්නතුනේ මේ විවිධ නෑකම් කියනකොට මේ ළමයි දෙන්න කල්පනා කරනවා අනේ අපිට එහෙම අය කවුරුවත් නෑනේ. එහෙම අය කවුරුවත් නැtei කියලා අම්මගෙන් ඇවිල්ලා අහනවා තාත්තගෙන් ඇවිල්ලා අහනවා අපිට නෑ දෑයෝ නැද්ද කියලා. අම්මලා තාත්තා ඉන්නවා ඒ වුණාට ආච්චිලා නෑ සීයලා නෑ නැන්දලා නෑ බාප්පලා නෑ මහප්පලා නෑ කුඩම්මලා නෑ මේ කවුරුවත් අපිට නෑ අම්මගෙන් නැවත නැවත අහනවා තාත්තගෙන් අහනවා මේ අය කොයි කොයිද කියලා. මේ අය කියනවා ඒ අය රජගහනුවර සිටු කුලයක් තියෙනවායි ඒ සිටු ගෙදර ඒ අය ඉන්නවායි කියලා. ඉතින් මේ දරුවෝ කියනවා එහෙනම් අපි මේ සිටු ගෙදර ආත්තල මුත්තල මාමල බාප්පල කුඩම්මල බලන්න යන් කියනවා. අන්න පින්නතනි මේ අයට වැදගත්ම පණිවිඩයක් දෙනවා. මොකක්ද? තමන් යම් යම් තීරණ ගන්නකොට එක එක තීරණ ගන්නකොට ඒ තීරණ ගැනීමේදී තමන් යම් යම් ප්‍රශ්න වලට ගැටළු වලට මුහුණ පාන නිසා ඒ ගැටළු වලට මුහුණ පාන්නේ නැති විදිහට අපි වැඩ කරන්න ඕන කියන වැදගත් පණිවිඩයක් දෙනවා. සමහර අය විවිධ වැඩ කරනකොට ඒ ගැන මේ ගැන හිතලා මතලා කල්පනා කරලා එතනින් එහාට ගියොත් මොකද්ද වෙන්නේ? සමහර කෙනෙක් එක වැරදක් වහ ගන්න තව වරදක් කරනවා. ඒ පාරාන්තිමේදී මොකද වෙන්නේ? වැරදි දෙකක්. වැරදි දෙකකට දඬුවම් ලබන පුජ්‍යලෝ බවටපත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන යම් යම් දේවල් කරනකොට සෑම වෙලාවෙම මේක කළ යුතු වැඩේ හරිද? කළ යුතු වැඩේ වැරදිද? බුදුහාඳුරෝ දේශනා කරනවා චින්ත ඊත්වා චින්ත ඊත්වා කායේන කම්මං කාතබ්බං හොඳට හිතලා හිතලා හිතලා හිතලා හිතලා කල්පනා කරලා බලලා බලලා කයින් කරන වැරදි වැඩ කරන්න වැඩ කරන්න කිව්වා කයින් කරන වැඩ ඒ වගේම චින්තයිත්වා චින්තයිත්වා වාචාය කම්මං කාතබ්බ වචනෙන් කරන වැඩ කරන්න කිව්වා ප්‍රකාශ එහෙනම් කල්පනා කරන්න ඕන මේ දරුවෝ මේ වගේ අපහසුතාවකට පත් වෙන්නේ. මේ අම්මලා තාත්තලා මේ වගේ අපහසුතාවකට පත් වෙන්නේ. කරන කාර්ය පිළිබඳ හොඳට හිතලා මතලා තීරණ නොගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනම වැඩක් ඕනම ක්‍රියාවක් කරනකොට එතනින් එහාට සිද්ධ වෙන දේ මොකක්ද කියලා අපි හොඳට හිතන්න ඕන කියන වචන වෙන්න පුළුවන් කරන වැඩ වෙන්න පුළුවන් ඒ පාර මේ අම්මයි තාත්තයි දෙන දරුවෝ දෙන්නත් එකතු කරගෙන ගිහිල්ලා ඈත තමන්ගේ සිටු ගෙදර පෙන්නලා කියනවා අන්න අර ගෙදර ඔපගේ මුත්තණුව ඉන්නවා ආච්චි අම්මා ඉන්නවා නෑදෑ ඉන්නවා ඒ ගෙදරට යන්න කිව්වා ඒ පාර ඒ දරුවෝ දෙන්න එහෙට ගියාම ඒ දරුවෝ දෙන්න සිටුවරයා මොකද කරන්නේ බොහොම ආදරෙන් පිළි අරගෙන තමන්ගේ දියණියගේ දරුවෝ දෙන්න අනන්ත අප්‍රමාණ සෙනෙහසකින් මේ දරුවෝ දෙන්න හදනවා වඩනවා සිටුවරය හැමදාම බුදුහාඳුරන්ගේ ආරාමෙට යනවා බණහන්න යනවා. බණහන්න යනකොට මේ මහා පන්තක පුතණුවනුත් අරගෙන යනවා. අරගෙන යනකොට මහා පන්තක යනවා. මහා පන්තකත් ගිහිලා බුදුහාඳුර ගා බණහනවා. බොහෝම පැහැදෙනවා බුදුහාඳුරදා පැහැදිලා මහා පන්තක කුමාරය කියනවා මුත්තණුවන්ට මුත්තණුවේනි මම බුදුහාඳුරගාව මහාන වෙන්නද කියලා අහනවා සිටුකු සිටුවරයටත් හරීම සන්තෝෂයි පින්නතුනි. මගේ මොනුපුරා මහාන වෙන එක කොච්චර වැදගත්ද කියලා ඊටාම සන්තෝෂෙන් බුදුහාඳුරගාට ගිහිල්ලා බාර දෙනවා. බාර දුන්නා බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේ නමකට බාර කරනවා මහාන කරන්න සත්‍ය පංචකය කියවලා තමයි මහාන කරන්නේ පින්නතුනි. සත්‍ය පංචකය කියලා කියන්නේ පින්නතුනි සත්‍ය සද්දේ පස් වෙනකොට ඇති දෙතිස් කුණ පොලින් පහක්. කේසා ලෝම නකා දන්තා තචෝ අන්න පින්නදෙන තච්ච පංචකය තච්ච කියන සද්දයේ පස්වන කොට ඇති කුණුප කොටස් පහ ගැන කියලා මේ කුමාරය මහාන කරනවා. මහාන කරලා අවුරුදු 20ක් ගත වෙනකොට බවුන් වඩලා වීරිය කරලා උත්සාහ වඩලා අප්‍රමාදව කටයුතු කරලා කරලා උත්සාහයෙන් වීරියෙන් කටයුතු කරලා රහත් ඵලයටපත් වෙනවා. රහත් ඵලය කියන්නේ පින්නතුණු උතුම්ම తত্ত্বය. රහත් ඵලයටපත් වෙච්ච මේ මහා පන්තක හාඳුනනට පුදුම සතුටක්. තමන්ගේ සියලුම කෙලෙස් ගිනි නිවලා ඉවරයි. කෙලෙස් වලින් නිදහස් වෙලා. මෙයා කල්පනා කරනවා අනේ මම ලබාගත්තු මේ සතුට මම ලදාගත්තු මේ සැපත මගේ මල්ලි වෙන චුල්ලපන්තකට ලබා දෙන්න පුළුවන් නම් කොච්චර හොඳයි කියලා මුත්තණුවන් ගාවට ඇවිල්ලා චුල්ලපන්තක මහාන කරන්න කියලා ඉල්ලනවා. චුල්ලපන්තකක් ගෙනහිලා බුදුහාඳුරු මහා පන්තක හාඳුරු මහාන කරගන්නවා. මහාන කරලා ඉවර වෙලා බලන්න පින්නතුනේ එතන ලොකු පණිවිඩයක්. තමන් ලබා ගන්න සැපය තමන්ගේ අයට ලබා දෙන්න කල්පනා කරනවා. අම්මා තාත්තා කල්පනා කරනවා මම ලබාගත්තු සැපත සතුට මගේ දරුවන්ට ලබා දෙන්න ඕන කියලා පින්නතුනි. මම විඳපු දුක් කාංකටළු වද වේදනා මගේ දරුවන්ට නොවේවා කියලා කල්පනා කරනවා. ගුරුවරු කල්පනා කරනවා මම ලබාගත්තු දියුණු අභිවෘද්ධිය මගේ ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට ලැබේවා කියලා කල්පනා කරනවා. අයියලා කළ කල්පනා කරනවා තමන්ගේ නංගිල මල්ලිල මං වගේම දියුණු වේවා කියලා. නංගිල මල්ලිල කල්පනා කරනවා මම වගේම මගේ අයියලා කළ අම්මලා තාත්තලා සුවපත්ව ජීවත් වෙන්න ඕන කියලා කල්පනා කරනවා. හොඳ පණිවිඩයක් දෙනවා මේ පින්නතුන්ට. චුල්ලපන්තක හාමුදුරුව මහාන වෙලා පින්නතුණි මහා පන්තක හාමුදුරුව ගාව මහාන වෙලා මෙහෙම ඉන්නකොට ගාතාවක් දෙනවා පාඩම් කරගන්න. ගාථාවක් පාඩම් කරගන්න දෙනවා මේ ගාථාව තුන් මාසයක් මුළුල්ලෙම පාඩම් කරත් චුල්ලපන්තක හාමුදුරන්ට පාඩම් වෙන්නේ නැහැ මේ ගාථාව තමයි පදුමං යතහා කෝක නදං සුගංගං පාතෝ සියා පුල්ල මවිත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්න මාදිච්ච මිවං තලික්කේ මෙන්න මේ ගාතාව තුන් මාසයක්ම පාඩම් කරලත් පාඩම් මේකට හේතුව පින්නතුනි චුල්ල පන්තක හාමුදුරුව පෙර ආත්ම භාවයක ඒ වගේම කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ ඉගෙන ගන්න අය අතර යම් යම් දේවල් වැරදිච්ච ළමයෙකුට හාමුදුරු කෙනෙකුට වෙන්න පුළුවන් මෙයාට hina වෙනම වැරදුනා කියලා. මේ hina වීම නිසා ලැජ්ජාවටපත් වෙච්ච මේ පුජ්‍යලය මොකද කරන්නේ? තමන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරලා දානවා. මුළු ජීවිතේම කාලකන්ණි වෙනවා. මෙන්න මේ අකුසල කර්මය භවයෙන් භවය සසරෙන් සසර මොකද වෙන්නේ? චුල්ලපන්ත හාමුදුරන්ට විපාක දෙනවා. අන්න දරුවනේ, අන්න පින්නතුනි, අපිට වැදගත් පණිවිඩයක් දෙනවා කෙනෙකුට වැරදුනාම බැරි වුණාම මොනවා හරි ප්‍රශ්නයක් මතුනාම අපි ඒවට hina වෙන්න හොඳ නැහැ. ඒවට අපි හැම වෙලාවෙම උදව් කරන්න ඕන මොකද්ද ඊළඟට කරන්න ඕන මෙන්න මෙහෙම කරොත් හොඳයි මෙහෙම කරොත් හොඳයි මෙන්න මේ විදිහට ගියොත් ඔයාට සංවර්ධනයක් වෙන්න පුළුවන් දියුණු වෙන්න පුළුවන් මඟ පෙන්වීමක් කරන්න ඕන එහෙම නැත්නම් hina වෙලා විහිළු කරලා සවුත්තු කරලා එයාගේ ජීවිතේ කාලකන්ණි කරන එක නෙවෙයි වැරදිච්ච තැන ඉඳලා ඉදිරියට ගන්නේ කොහොමද කියලා තමයි අපි කල්පනා කරන්නේ එහෙම නිසා මෙන්න මේ විපාකයේ මෝඩ වෙච්ච මේ චුල්ල පන්තක හාඳුරන්ට මහා පන්තක හාඳුරුව කියනවා ඔබගේ මහාන කමෙන් වැඩක් නැහැ සිවුරු ඇරලා ගෙදර යන්න කියනවා. චුල්ල පන්තක හාඳුරුව බලවත් කනගාටුවටපත් වෙනවා. අකමැති සිවුරු ඇරලා යන්නත් කොහොම වුණත් කමක් නැහැ කියලා මොකද කරන්නේ? කාටවත් පේන්නේ නැති වෙන්නේ ඊටාම රහසිගතව සිවුරු ඇරලා යන්න ඕනේ කියලා උදේ පාන්දරම නැගිටලා රාත්‍රියේම පන්සලෙන් පිට වෙලා යන්න එළියට බහිනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනි උදේට ලෝකෙ දිහා බලනවා හවසට ලෝකෙ දිහා බලනවා පිහිට වෙන්න ඕන කවුද කාටද කියලා. බැලුවම පේනවා චුල්ලපන්තක හාඳුරුවාද පන්සලෙන් බැහැර වෙලා යනවා සිවුරු අතහැරලා යනවා. රහත් වීමේ වාසනාව තියෙන මේ චුල්ලපන්තකට මම පිහිට වෙන්න ඕනේ කියලා චුල්ලපන්තක හාඳුරු යන මග බුදුහාඳුරුව සක්මන් කර කර ඉන්නවා. චුල්ලපන්තක හාඳුරුව දැකලා පින්නතුනි බුදුහාඳුරුව ගිහිල්ලා අතින් අල්ල ගන්නවා. අතින් අල්ලගෙන අහනවා කොහෙද මේ යන්නේ? මම යනවා මේ සිවුරු ඇරලා මගේ මහා පන්තක හාඳුර මට කිව්වා මොකක්වත් ගාතාවක් බෑ සිවුරු ඇතරලා ගෙදර යන්නේ කිව්වා ඔබගේ මහානපම මහා පන්තකට නෙවෙයි ආйти මටයි ආйти කියලා බුදුහාඳුර අතින් අල්ලගෙන සංඝාරාමෙට එක්කගෙන යනවා මෙන්න මෙහෙම ගාතාව සඳහන් වෙනවා පින්නතුනි භගවතත් ආගන්ති සීසං මයිහම් පරාමසී බාහං මංගහෙත්වාන සංඝාරාමං පවේසයි භගවා තත්ත ආගච්චි බුදුහාඳුරෝ එතෙන්ට වැඩම කළා සී සම්මයිහම් පරාමසි බුදුහාඳුරෝ ඊටාම කරුණාවෙන් මගේ ඔළුව අතගෑවා බාහං මං ගහෙත්වාන අතින් මම අල්ලාගෙන සංඝාරාමං පවේසේ සංඝාරාමේට එක්කගෙන ගියයි කියලා මේ ගාථාවේ සඳහන් වෙනවා පින්නතුනි. අන්න බලන්න පින්නතුනි. ඕනම කෙනෙකුට කායික මානසික අපහසුතාවක් ඇතිවෙච්ච කෙනෙකුට අපි කරුණාව දක්වන්න ඕන. පිහිට වෙන්න ඕන. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මහා චුල්ල පන්තක හාමුදුරන්ට පිහිට වෙනවා බොහෝම කරුණාවෙන්. ඔළුව අත ගන්නවා. අතින් අල්ල ගන්නවා කරුණාවෙන් එක්කගෙන යනවා පීඩාවකට පත් වෙච්ච පුජ්‍යලයේ තවත් පීඩාවට පත් කරන එක නෙවෙයි අපි කරන්න ඕන පීඩාවට පත් වෙච්ච කෙනාට සැනසීමක් ලබා දෙන්න ඕන ඇවිලෙන ගින්නට පිඳුරු දාන එක නෙවෙයි ඇවිලෙන ගින්නට අපි වතුර දාන්න ඕන එහෙනම් චුල්ල පන්තක හාන්දරාගේ හිත කැකෑරිලා ගත වේදනාවටපත් වෙලා යනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් අතින් අල්ලගෙන යනකොට චුල්ලපන්තක හාමුදුරන්ට මහත් සැනසීමක් ඇති වුණා. ඔය වගේ බුදුහාඳුර මොනතරම් පිරිසකට පිහිට වෙලා තියෙනවද? ගිහිල්ලා බුදුහාඳුරෝ මේ චුල්ලපන්තක හාඳුරන්ට සුදු රෙදි කඩක් දීලා කියනවා රජෝහරණං රජෝහරණං කියලා සුදු රෙදි කඩ පිරිමැද මැද ඉන්න කියලා. සුදු රෙදි කඩ පිළිමැද මැද ඉන්නකොට රෙදි කඩ කිලිටු වෙනවා. රෙදි කඩ කිලිටු වෙනකොට චුල්ලපන්දක ආන්දරෝ කල්පනා කර අනේ මේ පිරිසුදු රෙදි කඩ ඊටාම අපිරිසුදා මංගා මොනතරම් මගේ ශරීරේ ජරාව කෙලස් තියනවාද කියලා කල්පනා කරනවා ලෝතර බුදුරජාණන් වහන්සේ අදාළ උපදෙස් ලබා දෙනවා ළඟ ඉන්නවා වගේ චුල්ලපන්තක ආන්දරෝ සියලුම කෙලෙස් නැති කරලා සිව් පිණිසම යාපත් මහරහත් ඵලයටපත් වෙනවා පින්නතුනි. බලන්න පින්නතුනි. නිකම්ම ජීවිතේ දොට්ට බහලා ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුක්ඛංකටල වලින් පිරිච්ච සසරට වැටෙන්න ගිය චුල්ලපන්තක හාඳුරන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. පිහිට වෙලා රහත් ඵලයේ නැමැති සේම භූමියට ළඟා වෙන්න මඟ කියා දුන්නා. මෙන්න මේ අවස්ථාවේදී තමයි බුදුහාඳුරෝ මෙන්න මේ සිද්ධි ආරම්භයා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ උට්ඨානේන පමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේදාවි යං ඕගෝනාබි කීරති මෙතන පින්නතුනි කියන්නේ උට්ඨානේන කියන්නේ නැගී සිටි වීරිය ඕනම වැඩක් කරන්න අපි වීරිය කරන්න ඕන. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්පලක්ෂයක් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න අවබෝධ කරගන්න වීරිය කරලා වීරිය කළා. ලෞතුරා බුදු වෙන ආත්ම භාවයේදීත් අවුරුදු 6ක්ම මොකද කරේ? දුෂ්කරාක්‍රියා කරා මහා වීරිය මුට්ටානේන වීරිය කළා. ඇතෑරීනේ කලන්ත වෙලා වැටුණා. ඇතහැරියේ නෑ පින්නතුනි. ඒ පාර මොකද කරේ? මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා ඒ අතර සොත්තිය බමුණ දුන්නු කුසතන අටමිත ගෙනහිල්ලා ජයශ්‍රී මහා බෝධිය දාවලාලා චතුරංග සමන්නාගත වීරියෙන් බෝධිය ළඟ වැඩ සිටියා ලෝතුරා බුදු නොවේ මම මෙතනින් නැගිටින්නේ නෑ කියලා. අන්න පින්නතුනි වීරිය උත්සාහය උත්තානය ඕනම දෙයක් කරන්න අපිට වීරිය අවශ්‍ය වෙනවා උත්සාහය අවශ්‍ය වෙනවා අත සොලවන විට කටසල වෙන්නේ ඒ නොසැලෙන කුස පිටෙහි ඇලෙන්නේ සියලු සතුන් දුක් ගුණිනිවමින්නේ දහඩිය මල් වැහි තව හැපන්නේ ඒකෙන් පේන්නේ මොකද්ද අත හෙලෙව්වොත් තමයි කටසල වෙන්නේ අතසල වන විට කටසල වෙන්නේ ඒ නොසැලෙන පුස පිටේ ඇලෙන්නේ. අතපය හොලවල වැඩ කරේ නැත්නම් කන්න දෙන්නේ බඩ පිටේ ඇලෙනවා. සියලු සතුන් දුක් ගිනි නිවමින්නේ. සියලුම සතුන්ගේ දුක් ගිනි නිමිත් නැති කිරීම සඳහා දහඩිය මල් වැහි තව වැහපන්නේ දහඩිය නැමැති මල් වැහි තව වහින්න කියලා කියන්නේ පින්නතුනි උස්සාහයෙන් වීරයෙන් හැම දෙයක්ම මහන්සියලා කැප වෙලා කරන්න ඕන කියන එකයි උස්සාහය අවශ්‍ය වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපද්‍ය සූත්‍රයේදී සතමාච ව්‍යග්ගපද්‍ය උත්තාන සම්පදායිත ව්‍යග්ගපද්‍ය කුලපොත්තෝ යේන කම්මට්ටානේන ජීවිකං කප්පේති යද යදි කසියා යදි වානිජ්ජා ඔන්න ආදී වශයෙන් කියනවා උත්තානේන කියන එකේ තේරුම උස්සාහය කියලා කියන්නේ මොකද්ද විවිධ කර්මාන්තවල යෙදෙන්නේ කො වෙළඳාම් වල ගවයන් පාලනය කිරීමේ රාජ්‍ය සේවයේ මොනවා හරි විවිධ ශිල්පවල යෙදෙන්නේ කො උත්සාහයෙන් ඒ මොකටද මෙලව අභිවෘද්ධිය සලසා ගන්න. මෙලව අභිවෘද්ධිය සලසා ගන්න නම් දියුණු වෙන්න නම් උත්සාහ කරන්න ඕන. ඒ වගේම පරලෝව වශයෙන් නිවන් සැප ලබා ගන්නත් අපි ඒ සඳහා අපිට උත්සාහය කියන එක, වීරය කියන එක, උනන්දුව කියන එක කැපවීම කියන එක පින්නතුණි අවශ්‍යයි. කැපවීමක් උත්සාහයක් වීරයක් නැති කාටවත් ඒ දේවල් අවශ්‍ය කරන ජය කනුව ගවා කරා ළඟා වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි අප්පමාදේන. අප්පමාදේන කියලා කියන්නේ නොපමා බව. උත්සාහය වගේම අවශ්‍ය කරන දෙයක් තමයි පින්නතුනි අප්‍රමාදී බව. බලන්න අප්‍රමාදෝ අමතපදං නොපමා වැඩ කරන අය නිවන නැමැති සේම භූමියට යනවලු. පමාදෝ මච්චුනෝ පමං පදං. ප්‍රමාද වෙන අය මොකද වෙන්නේ? මරණයට යනවලු. එහෙනම් මේ අප්‍රමාදයේ කියන එක හැම වෙලාවෙම නොපමා බව හැම දෙයකම අපි මොකද වෙන්න ඕන ප්‍රමාද නොවේ වෙලාවට කලින් සෑම දෙයක්ම කරන්න ඕන මෙලෝ යහපතට හේතු වෙන දේවල් වෙන්න පුළුවන් සරලව යහපතට හේතු වෙන දේවල් වෙන්න පුළුවන්. සෑම දෙයකම අපි මොකද වෙන්න ඕන? නොපමාව කටයුතු කරන්න ඕන. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය තුනේ මොකද්ද? හන්දදානි භික්කවේ වෝවාමන්තයාමි. වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. මහණෙනි මම ඔබ අමතමි. සබ්බේ සංඛාරා අනිත්‍යා සියලුම සංස්කාර ධර්මය අනිත්‍යයි. අප්‍රමාදව කටයුතු කරන්න කියන එකයි. අප්‍රමාදව කටයුතු කරන්න කියන්නේ පින්නතුනි සෑම කටයුත්තක්ම හොඳ සිහියෙන් යුක්තව කටයුතු කිරීම. ඒ හොඳ සිහියෙන් කටයුතු කිරීමේදී අපි කල්පනා කරන්න ඕන. තමන් කරන වැඩ කුසල්ද අකුසල්ද කියලා බලන්න ඕන. කළ යුතු දේවල්ද නොකළ යුතු දේවල්ද කිය යුතු දේවල්ද නොකිය යුතු දේවල්ද මෙලව සුභසිද්ධිය පිණිස හේතු වෙන දේවල්ද පරලොව සුභසිද්ධිය පිණිස හේතු වෙන දේවල්ද මෙලව අපකීර්තියට නින්දාවට ගරහාවට ලක් වෙන දේවල්ද කියලා සෑම දෙයක්ම අප්‍රමාදව කටයුතු කරනකොට අපි මොකද කරන්න ඕන ඒව පිළිබඳ හොඳට සැලකිලිමත් වෙන්න ඕන කරන කියන දේවල් අතර ඒ වගේම බුදුහාඳුරෝ දේශනා කරනවා පින්නතුනි සියලු සත්වයෝ අතර ඇවිදින සත්තු ඉන්නවා බඩගාන සත්තු ඉන්නවා පාද දෙකේ සත්තු ඉන්නවා පාද හතරේ සත්තු ඉන්නවා පාද නැති අය ඉන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මෙම සියලුම සතුන් අතර ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධානයි සියලුම සතුන් අතර ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන නම් ඒ වගේම තමයිලු සියලුම කර්ම කිරීමේදී සියලුම කුසල කර්ම කිරීමේදී අප්‍රමාදය ප්‍රදානයි එහෙනම් සියලු සතුන් අතර ලෞතුරා බුදුහාඳුර ප්‍රදාන වෙනවා වගේ සියලුම කුසල කර්ම අතර අප්‍රමාදී බව ප්‍රමාද නොවි වැඩ කිරීම වැදගත් වෙනවායි කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. ඒ වගේම තවත් වෙනක බුදුහාඳුරෝ පහදනවා පින්නතුනි කැලේ ඉන්නෝ අලි. අලියාගේ පාද සලකුණට සියලුම සතුන්ගේ ඕනම සතෙක්ගේ පාද සලකුණ අලියාගේ සලකුණට යටපත් කරන්න බෑ. ඕනම සතෙක්ගේ අඩියක් අලියාගේ සලකුණ ඇතුළට දාන්න පුළුවන්. ඒ වගේම ඒ සියලුම සතුන්ගේ පාසටහන් වල ඒ අලියාගේ පාසල කුණ ප්‍රධානයි. එහෙනම් සියලුම සතුන්ගේ පාසල කුණ අතර අලියාගේ පාසල කුණ ප්‍රධාන වෙනවා වගේ සියලුම කුසල කර්ම අතර අප්‍රමාදී බව ප්‍රධාන වෙනවයි කියලා බුදුහාඳුර දේශනා කරනවා. එහෙනම් මේ අප්‍රමාදයේ කියන එක ඊටාම අවශ්‍ය කරන දෙයක්. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ඕනම වැඩක අපි ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ඕනම වැඩක කිව්වාම පින්නතුනි වැරදි වැඩ කරන්නේ නෙවෙයි නරක වැඩ කරන්නේ නෙවෙයි අනුන්ට හානියක් වෙන වැඩ කරන්නේ නෙවෙයි හැම වෙලාවෙම අනුන්ට රටට සමාජයට ලෝකයට යහපතක් වැඩ වැඩ කරන්න අපි ප්‍රමාද නොවි ඒ දේවල් කරන්න ඕන ඒ දේවල් එහෙම කරාම වයසට යන්න යන්න Tamanට කල්පනා කරන්න පුළුවන් වෙනවා අනේ මගේ ජීවිතය කොච්චර අර්ථවත්ද වැදගත්ද කියලා ඒ වගේම සංයමීන කියලා කියන්නේ පින්නතුනි සංවර බව. මොනවයි සංවර බවද? කය වචනය දෙකේ සංවර බව. කයෙන් සතුම සතුම් මරන්නේ නැත්නම් හොරකම් කරන්නේ නැත්නම් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැත්නම් වචනයෙන් බොරු කේලාම් පරුස වචන හිස් වචන කියන්නේ නැත්නම් අන්න බුදුහාඳුර දේශනා කරනවා සංයමීන එහෙනම් අපි කය වචනය කියන දොරටු දෙක සංවර කරගෙන අපි සිල්වත් වෙන්න ඕන. ඒ වගේම දමේනච කියලා කියන්නේ පින්නතුනි හැම වෙලාවෙම අපි দমনය කරගන්න ඕන මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහ පංචේන්ද්‍රියන්. දමේනච කියන්නේ ඒකයි. ඇසින් අපි රූප ගන්නවා. කනින් සද්ධානවා. නාසයෙන් ගඳ සුවඳ බලනවා, කටින් කාල රස බලනවා, ඇඟෙන් ස්පර්ශ ලබා ගන්නවා. මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අපි අරමුණු ගන්නකොට මෙලවට හානියක් වන පරලොව හානියක් වෙන තමන්ගේ ශරීර සෞඛ්‍යයට හානියක් වෙන තමන්ගේ ගෞරවයට කීර්තියට හානියක් වෙන දේවල් අපි අරගන්නේ නැතුව පාවිච්චි කරන්නේ නැතුව දමේ නැච කියලා කියන්නේ පින්නතුණී අපි මේ ඉන්ද්‍රියන් අපි দমনය කරගන්න ඕන. ඒ වගේම ඊළඟ කාරණාව තමයි පින්නතුන් දීපං. දීපං කියන වචනේ මෙතන තේරුම මේ ගාවත ධාතාවට අනුව රහස්ඵලය. ඔය කට්ටිය දන්නවා පින්නතුන් දන්නවා මහා සාගරයට ගැටුණු පුජ්‍යලයේ බොහෝම අනන්ත අප්‍රමාණ මහන්සලා මහන්සලා ඉක්මනට ඉක්මනට ගොඩමිමට ළඟා වුණොත් ඒ පුජ්‍යලයාගේ ජීවිතය ගලව ගන්න පුළුවන්. නැත්තම් මෝදේ ඉන්න තල්මසුන්ට මෝරුන්ට වෙන වෙන මාළුන්ට සතුන්ට ගොදුරු වෙලා ජල පහරට හසු වෙලා මැරිලා යන්න පුළුවන්. එහෙනම් සාගරයට වැටුණු මිනිස්සෙකුට පිහිට වෙන්නේ ගොඩ බිමක් දිවයිනම්. එහෙනම් ඒ වගේ තමයි පින්නතුනි දීපං කියලා කියන්නේ සංසාර සාගරයට වැටිලා අපි අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා පින්නතුනි මෙරි මෙරි උපදිනවා විවිධ සතුන් වෙලා ඉපදිනවා භූතයෝ පෙරේත වෙලා ඉපදිනවා යක්කු වෙලා ඉපදිනවා බල්ලෝ කබරයෝ වෙලා ඉපදිනවා එහෙනම් මේ වගේ සංසාර සාගරේ වැටිලා මෙරි මෙරි මෙරි මෙරි නැවත නැවත අපි අනන්ත අප්‍රමාණ දුක් වලට භාජනය වෙමින් අපි මොකද වෙන්නේ සසර සැරිසරනවා. සසර සැරිසරන අපිට දීපං කියන්නේ උතුම්ම සේම භූමිය තමයි මොකද්ද? උතුම් වූ රහත් ඵලය. එහෙනම් උතුම් වූ රහත් ඵලය ලබා ගන්න අපි මහන්සි ගන්න ඕන. රෑ දවල් දෙකේ පින්නතුනි අපි ඒ රහත් ඵලය ලබා ගැනීමට බාධා වෙන දේවල් නොකර රහත් ඵලය ලබා ගැනීමට උපකාර වෙන කුසල කර්මවල අපි දෙන්න ඕන. ඒ වගේම ඕග කියන්නේ පින්නතුනි සැඩපහර. සැඩපහරකට අහුණාම අපි සැඩපහරට ගසාගෙන යනවා. සැඩපහරකට ගසාගෙන ගිහිල්ලා එහෙනම් සැඩපහරට ගසාගෙන යන මිනිස්සයා සැඩපහරට අහුවෙලා මිය යනවා. එහෙනම් බුදුහාඳුරෝ දේශනා කරනවා කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන සැඩපහරවල වලට අපි හසු වෙන්න හොඳ නෑ. කාමෝග කියන්නේ කම්සප විඳීමේ ආසාව නැමැති සැඩපහර. භවෝග කියලා කියන්නේ පින්නත නැවත නැවත භවයේ මෙරි මෙරි ඉපදීමේ ඇති ආසාව දිට්ඨි යෝග කියන්නේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි පිළිබඳව අදහිම නැමැති සැඩපහර අවිජ්ජා යෝග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම නැමැති සැඩපහර එහෙනම් බුදුහාඳුර දේශනා කරනවා මෙන්න මේ සැඩපහරවල් වලට අහු නොවි ඕගයන්ට අසු නොවි අපි මොකද වෙන්න ඕන අපේ ජීවන ගමන අපි සකස් කර ගන්න ඕන ඒ වගේම මේ ගාථාවේ තියෙන පින්නතුනි මේ දාවි මේ දාවි කියන්නේ නිවන තියෙන පුජ්‍යලය. නුවණ තියෙන පුජ්‍යලය කල්පනා කරනවා මේ සැඩ පහරවල් වලට අහු වෙන්නේ නැතුව ඉන්ද්‍රිය দমনය කරගෙන ඉන්ද්‍රිය සංවර කරගෙන කාමෝග භවෝග ආදියට අහු වෙන්නේ නැතුව මේ ජීවිතය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයට අනුව කල්පනා කරලා මේ ත්‍රිලක්ෂණ භාවනා වඩලා එහෙම නැත්නම් විපස්සනා භාවනා වඩලා සියලු කෙලෙසුන් නැසලා රහත් ඵලයටපත් වෙන බව තමයි බුදුහාඳුරෝ දේශනා කළේ. එහෙනම් මේ රහත් ඵලයටපත් වීමේදී මේ සියලුම ඕගයන් යටපත් කරන්න පුළුවන් අපිට සද්ධායතරති යෝගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුද්ධ්‍යති. එහෙනම් මේ සියලුම ඕගයන් යටපත් කරගන්න අපි මොකද කරන්න ඕන? ශ්‍රද්ධාය කරති යෝගං. ශ්‍රද්ධාව නැමැති ඔරුවේ නැගිලා මොකද කරන්න ඕන? අප්පමාදේන අන්නවං අප්පමාදව කටයුතු කරන්න ඕන. උට්ටාන කියන එකට අනුව විරේන දුක්ඛං අච්ඡේදී වීරෙන් යුත්ව කටයුතු කරලා සියලු දුක් නැති කරන්න අපි කටයුතු කරන්න ඕන විරේන දුක්ඛං අච්ඡේදී බොහෝම හොඳට සෑම වෙලාවෙම අපි වීරය කරලා වීරය කරලා සියලුම දුක් නැති කරගන්න ඕන සියලුම දුක් නැති කරලා පඤ්ඤාය පරිසුජ්ජති ප්‍රඥාව නැමැති උතුම් අග්‍රඵලයට අපි මොකද වෙන්න ඕන? ළඟා වෙන්න කටයුතු කරන්න ඕන. ප්‍රඥාව ලබා ගන්නවායි කියන්නේ පින්නතුනි නිර්වාණය අවබෝධ කරගන්නවායි කියන එකයි. එහෙනම් අපි කල්පනා කරන්න ඕන. සැඩ පහරකට අහු වෙලා දසාගෙන යන පොජ්ජලයකට සේම භූමිය එහෙම නැත්නම් කාන්තාරයක යන මිනිසියෙකුට ගහකොළ වලින් යුක්ත සේම භූමිය සැඩපහරකට අහු වෙලා යන පුජ්‍යලයකට සේම භූමිය නැමැති දිවයිනක් යම් ආකාරයෙන් පිහිටවන්නේද අන්න ඒ වගේ අනන්ත අප්‍රමාණ සසර දුක් විඳ විඳ මෙරි මෙරි උපදින අපි මේ මෙරීම සහ ඉපදීම අතර කරලා සසර කතරින් එතර වෙලා උතුම් නිර්වාණ සපේ ලබා ගන්න නම් අපි මොකද කරන්න ඕන මේ නිර්වාණය නැමැති සේම භූමියට අපි ළඟා වෙන්න සෑම දිනාම මහන්සි ගන්න ඕන. මහා පන්තක හාඳුරුවෝ ඒසේම භූමියට ළඟා වුණා. අනන්ත අප්‍රමාණ සතුටු වුණා මම ලබාගත් රහත් ඵලය. අනේ මගේ මල්ලිටත් ලබා දෙන්න ඕනේ කියලා කල්පනා කරා. Tamanට ලැබුණ සැප Tamanගේ මල්ලිට ලබා දෙන්න කටයුතු කරා. මල්ලිත් මොකද වුනේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා රහත් ඵලයටපත් වුණා. බලන්න පින්නතුනි කොච්චර වැදගත්ද කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තා. තමන් ලබාගත්තු තමන්ගේ සැපය තමන්ගේ ආදරණීය සහෝදරයට ලබා දෙන්න ඕන කියලා නන්ද කුමාරය අරගෙන ගිහිල්ලා මහාන කරා. රාහුල කුමාරයා මහාන කරා. තවත් තවත් ඥාතීන්ට නිවන ලබා දෙන්න කටයුතු කරා. ඒ නිසා මේ පින්නතුන් ඔබ අපි සෑම දිනම කල්පනා කරන්න ඕන. මෙන්න මේ වගේ උතුම් ධමයක් ලැබිලා තියෙනවා. මේ ධම් මාර්ගයේ අපි ගමන් කරලා ධම් මාර්ගයේ ගමන් කරන අපි සෑම වෙලාවෙම වැරදි වැඩවලින්, පව් වැඩවලින්, අකුසල වැඩවලින් වැළකීලා කවදා හරි දවසක අපි අනුගමනය කරන මේ උතුම් අමා මහ නිවන් සප ලබා ගැනීමට සෑම දිනාම මහන්සි ගන්න ඕනේ කියලා මේ අය කල්පනා කරගන්න සිම අපේ ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාවන් වගේම ජනාධිපතිතුමා ආගමතුමා මේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩල සෑම දිනාටම සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීමත් වාසනාවන්ත ජීවිත ගත කර ගැනීම දේව රැකවරණයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ වාගේම මේ පින්වල ආනුභාවයෙන් බලයෙන් පින්කමේ දායකත්වයේ දරූ පින්නතුන්ටත් ඔබ අපි සෑම දිනාටමත් රට වාසීන්ටත් ගම් වාසීන්ටත් ලෝක වාසීන්ටත් උතුම් වූ අමා මහ නිවන් සප ලැබීමට මේ ධර්මයන් බුද්ධකාරක ධර්ම බවට පත් වේවා එසේනමතිනම් පාර්මිතා ධර්ම බවට පත් වේවා කිලිතං කවුරු සාදුකාරයක් පවත්වන්න සාදු සාදු ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝ අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ටා ජබුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු මම් පරං සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු එබෝතුන් ධර්මානුශාසනාව සිදු කරන්ට යෙදුනේ කොළඹ කිරුළුපන පොල් හේන්කොඩ රතන අරම විහාරාධිපති අමරපුර බ්‍රහ්මවංශාභිදජ ශ්‍රී සද්ධම්ම යුක්තික මහානිකායේ අනුනායක කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති අතිපූජ්‍ය නරවැල්පිට රත්නපාල නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබටම ධර්මදේශනාවේ සංසතිතයක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 දුරකථන අංකයට ඔබත් ධර්මදේශනාවක දායකත්වයේ ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට පෙරවන සරණයි වැසිවස්සන නවදේට සද්ධර්මය ධම්මස්සවන කාලෝ සද්ධර්ම දේශනා දිනපතා පෙරවරු 8ට සහ රාත්‍රියේ 8ට 91.7 91.9 ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් පින්බර දායකත්වයේ සඳහා විමසන්න 0.112 697 491 සහ 0112697140 දුරකථන අංකය 0112697491 සහ 0112697140 දුරකථන අංකය ධම්මරාජස්ස ශාවකා හා සංස්කෘතියෙන් පසු එළඹුණු සදා පූජනීය ලාංකික බුදු සසුනේහි පොසොන්පුර පසළොස්වක පොහෝ දින පරම පුණ්‍යාභි වන්දනය රාජ්‍ය පොසොන්උත්සවය ජුනි 5 වෙනිදා ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ සිට සජීව විකාශය FM 89.6 89.8 සිටි FM ජාතික FM නාලිකාව වර්තමානයේ මෙත්වර්ණේ පැවැත්වීමට මැතිවරණකම සමසෝදානම් හිටපු ඇමති පාකිර රණකුම මහතාගේ ලියන්තු සිද්ධියට අදාළව වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමට නියෝග. විදේශගත ශ්‍රී ලාංකිකයින් නැවතීමට ගෙන්වා ගැනීම වැඩසටහන අකණ්ඩව. මෙරට කොරෝනා ආසන්නගේ සංඛ්‍යාව 1069 දක්වා ඉහළට. ඉටුකම COVID-19 ආරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217ක් වයි. මියගිය කලකොටියා පිළිබඳ ඥාන පරීක්ෂණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී. ආමේනියා අගමැති ඇතුළු පවුලේ සමාජිකයින්ට කොරෝනා. පන්වර 20 දිස ලෝක්සභා රාවඩියේ කල්දමු හොත් IPL ක්‍රීඩකයන්ට සහභාගී වන බව ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටිව් ස්මිත් පවසයි. සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කමිෂන් සභාව අපේක්ෂා කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේවා සඳහන් කළේ මැතිවරණ කමිෂන් සභා පරිශ්‍රයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පැවැත්වීමට සුදුසු දිනය පිළිබඳව නෛතික බාධාවක් අපට ඇති වුණේ නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා වෙනත් දිනයක් නියම කරනවා ඇති. කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකූලව හැකි වහාම ඡන්ද විමසීම පැවැත්වීමට. මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මෙව ඡන්ද විමසීම දිගින් දිගටම කල්තැබීම. අද ක්‍රම ක්‍රමයෙන් රට සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. හැබැයි නව සාමාන්‍ය ඒවා what new normal එහෙම නැත්නම් reasonable normal කියන තත්වයක් යටතේ අපේ සමාජය හැදෙන්න ඕනේ මේ පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි ඒයින් පස්සේ පැවැත්වීමට යෝජිත පළාත් සභා ඡන්ද විමසීම පවා අප විශ්වාස කරනවා කොවිඩ් 19 වසන්ත තත්ත්වය යටතේ තමයි අපිට කියන්න වෙන්නේ කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චන්ද්‍ර රණවක මහතා රාජගිරි ප්‍රදේශ සිදු කර බව කියන රියානතුර සම්බන්ධයෙන් සත්‍ය වසන් කිරීමේ චෝදනාවට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩ්ල මහතා අත්තර මුර්ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් සිරපදෙස් ලබා දී තිබේ. ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නිසාරා ජයරත්න විශ්නාහන් කළේ සුදත් අස්මඩ්ල අයසින් සිදු කරන ලද නීති විරෝධී ක්‍රියා පිළිබඳ විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බවයි. විදේශගත ශ්‍රී ලාංකිකයින් නැවත දෙවෙනිට ගෙන්වා ගැනීම වැඩසටහන අතරමඟ නතර නොකරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. දැනට රටවල් 21 සිට විදේශගත ශ්‍රමිකයින් දසදහසකට ආසන්න පිරිසක් දෙවෙනිට ගෙන්වා නිරෝධාහනයට යොමු කර ඇතයි හෙතම කියයි. උඩුකම් පලාද ප්‍රති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය. විදේශ රටවල පීඩාවටපත් සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් රටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි. තවත් 20000කට ආසන්න පිරිසක් Hindi ba